පිළිබඳ කමඨාන් පිළිබඳ මොනවාද ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් විසඳන්නට අපි සූදානම් සත්‍ය දුක්ඛ සත්‍ය. අනිත් එක තමයි චතුරාර්ය සත්‍ය සුඛ සත්‍ය. මොකද්ද මේ චතුරාර්ය කියලා කියන්නේ දුක දුක ඇතිවීමට හේතුව දුක නිරෝධ කරන ක්‍රමවේදය නිරෝධ වීම. එහෙනම් මේ පවතිනා වූ නාම රූප ධර්මතාවයන් තුලින් නිදාස් වීමේ ක්‍රමවේදය තමයි මේ චතුරාර්ය සත්‍ය දුකෙන් නිදාස් වෙන ක්‍රමවේදය. ඇයි? පේන දේවල් දුකක්, ඇයෙන දේවල් දුකක්, දැනෙන දේවල් දුකක්, සිතෙන දේවල් දුකක්. එහෙනම් මේ හැම දෙයක් තුළින්ම දුක නිර්මාණය වෙලා තියෙන නිසා තථාගතයන් වහන්සේ මේ නාම රූප ධර්මතාවයන් වල තියෙන ධර්මදෙන්නේ නිදාස් වීම සත්‍යයක් වශයෙන් පරම සත්‍යය මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර තුළ නිර්මාණය වෙච්ච නිසා සතර නිදාසන ක්‍රමවේද හතරක්. චතු සත්‍යය, අතරාකාර සත්‍යය. දුක දුක ඇතිවීමට හේතුව නිදාසන ක්‍රමවේද නිදාසීම. එහෙනම් මේක සැප සත්‍ය කොහොමද කියලා බලුවාම සැප සැප ඇතිවීමට හේතුව සැපෙන් නිදාසන ක්‍රමයන් නිදාස් වීම. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය වඩන ක්‍රමවේද කීයක් තියෙනවද කියලා බලුවාම සතරමා භූත වලින් හතර ආකාරයක් තියෙනවා. එහෙනම් කයතම කායානුපස්සන පස්සනාවෙන් චතුරාර්ය සත්‍ය වඩන ක්‍රමයක්. වේදනානුපස්සනාවෙන් චතුරාර්ය වඩන ක්‍රමයක්. ධම්මානුපස්සනාවෙන් වඩන ක්‍රමයක්. චිත්තානුපස්සනාවෙන් වඩන ක්‍රමයක් කියලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වඩන ක්‍රමවේද හතරක් තියෙනවා. ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය වඩන්නේ කොහොමද කියලා කිව්වම ඒක අර කයට වේදනාවට දැනෙනවා වගේ නෙමෙයි මේක ටිකක් වෙනස් ක්‍රමයක්. දුක ධර්මානුකූලව දකිනවා. ධර්මානුකූලව දැකපු දුක ධර්මානුකූලව නිරෝධ කරන ධර්මානුකූල කාරණා වටා ගන්නවා ප්‍රඥාවෙන්. ඒ වටාගත්ත කාරණාව උපයෝගී කරගෙන කමඨාන වශයෙන් අර දුක ධර්මානුකූලව අයින් කරනවා. ධර්මානුකූලව අරකින් නිදාස් වෙනවා. එහෙනම් ධම්මේ කියලා කියනකොට උදාහරණයක් වශයෙන් කියමු අපි මිනිස්සෙක් අපට නිඳා කරනවා අපහාස කරනවා. ඕගොල්ලෝ මානුද මේ විදිහට නිකම් ඉඳගෙන කකල් කියන මානුද කියලා අපහාස කරලා නිඳා කරලා අපේ පෙර භවයේ කර්මය යම් කිසි තාපසේ ක්‍රියා කරලා යම් කිසි අපවාදයක් කළා නිඳාවක් කළා ඒක අපි මේ ගෞතම බුද්ධ ශාසනයේ මානකම් වුණකොට අර හේතුඵල දානට අනුව කර්ම හැරිලා නිකම් මිනිස්සේ බයිනවා එතකොට මේ මිනිස්සයා සංඝයාට බැන්න අපායට එලයි මේ මිනිස්සයා ගුණධර්ම මොකක්ද නේ අසත්පුරුෂය කියලා හිතුවොත් අපි විශාල කර්මයක් කරනවා අර මිනිස්සයාගේ නොදැනුවත්කම අනුකම්පාවෙන් සමාව දෙන්නේ නැතුව අපි ලොකු කර්මයක් කරගත්තා එහෙනම් චතුරාර්ය සත්‍ය දැන් දුකක්නේ ආවේ එයා බලන්නේ එක අපේ විශාල දුකක් එහෙනම් මේ දුක්ඛය කොහොමද ධම්මානුපස්සනාය වඩන්නේ කියලා බැලුවාම එයා දැනීම නිසා එයාගේ බැනුම් නිසා මගේ කර්ම ඉවර වෙනවා එහෙනම් මේ ලෝකයේ අනදයක් හේතුඵල ධාමයක් නම් මම මොනවද මේ ලෝකෙ මිනිසුන්ට කිව්වේ? ඒක තමයි මට ඇරෙන්නේ. මොනවද මම මේ මිනිසුන්ට දුන්නේ? ඒක තමයි ලැබෙන්නේ. එහෙනම් මේ හැම දෙයක්ම මා විසින් නිර්මාණය කරගත්තා වූ හේතු අනුව ඵලයන් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මට මේවා මොකවත් වෙනස් කරන්න දෙයක් නැහැ. සන්තෝෂයෙන් මට බාර ගන්න තියෙන්නේ. තථාගතයන් වහන්සේ ඉසේ කැක්කුම ඒක උන්වහන්සේ ග්‍රාමාන්තරයෙන් යනකොට මාළුවරණ එක බලලා සන්තෝෂ වෙනවා. අන්න ඉසේ කැටුම ආවා. එනම් කාශ්‍යප බුදු පියාණන් වහන්සේට සුවඳල් වලින් දාන පූජා කරපේක එපිලා බලලා දෝතිපාල මාණ්ඩය කියනවා මේ මුළු මාණ්ඩ කවුද සුවඳල් වලින් පූජා කළේ මේ ඉඳන මිනිසයන්ට දෙන්නෝනේ සාමාන්‍ය ජවහරණය කියලා නිඳා කරනවා තථාගතයන් වහන්සේට උන්වහන්සේ ගෞතම නම් බුදු වුණාට පස්සේ උන්වහන්සේට අශ්‍රයන්ට දෙන ජවහරණි බත්තන් හම්බ වෙනවා මොකද ඒක එදා තථාගතයන් වහන්සේගේ සුවඳල් වලට කරපු නිඳාව එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම ඒ කර්මානුරූපීව සිද්ධ වෙනවා. මම ප්‍රශංසා කළොත් ප්‍රශංසාව ලැබෙනවා. නින්දා කළොත් නින්දා ලැබෙනවා. ඒ මිනිස්යා මට බයින්නේ මම පෙරබවේ දැනපු නිසා. අන්න ධර්මානුකූල දැක්කා. දුක ධර්මානුකූල දැක්කා. නිරෝධ කරන ක්‍රමවේදය මොකද්ද? ඒ මිනිස්යා මොකවත් කළේ නැහැ. මා විසින් නිර්මාණය කරපු කර්මය මට ගෙවීමට යුතුව තිබුණා. ඒ මිනිස්යා ඇවිල්ලා කාලයේ ශ්‍රමය කැප කරලා විශාල මානසික ආයෝජනය කරලා අර කර්මය මට ගෙවලා ගියා. එහෙනම් මේ සතරමා භූතය ඇවිල්ලා මාගේ කර්ම ගෙවලා නිවනට ලං වෙන්න උදව් කළා. අන්න නිරෝධ කරන ක්‍රමවේදය දැක්කා. ඒක තුළින් මේ දුක මෙතන නිවුණා. මම බැන්නා මට බැරි නැවුණා. මේ කර්මය ඉවරයි. නැවත කවදාවත් මේ කර්මය නැවතෙන්නේ නැහැ. අලුත් කර්මයක් නිර්මාණය කරගත්තේ නැහැ. එහෙනම් නිරෝධ කළා. එහෙනම් මේ විදිහට ඕනෑම දෙයක් පේනවා, ඇයෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන සලායතන අයතුලින් ගෝචර වෙනා වූ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම මේ විදිහට ධර්මානුකූලව බලනවා. ධර්මානුකූලව බලලා ධර්මානුකූලව ඒක නිරෝධ කරනවා. ඒ ධර්මානුකූලව ඒක හදන නිසා ඒක ධම්මානුපස්සනාවේ චතුරාර්ය බලනවායි කියලා කියනවා. තවත් උදාහරණයක් තමයි දානෙකින් වාඩි වුණාම අපට කැමති නැති දේවල් ලැබිලා තියෙන්නේ. මොනවද අපි අලුකෝල් කැමති නැහැ ඒක ලැබිලා තියෙනවා. කොමුඩු කැමති නැහැ කොමුඩු ලැබිලා තියෙනවා. එහෙනම් මොකද්ද මේ කැමති නැති දේවල් ලැබිලා තියෙන්නේ කියලා බැලුවාම ඒ මිනිසුන්ට දොස් කියන්නේ එතන බලන්න මේවා කන්න පුළුවන්ද කියලා එහෙම සිතිවිලි එන්න පුළුවන්. හේතුව මේ සංසාරේ රාත් වෙලා නැති නිසා ලෝභ දේශ මොහ රාග වෛර තියෙන නිසා එක එක නාම රූප බලනකොට විවිධාකාර චෛතසික එන්න පුළුවන්. එහෙම ආපු ගමන් සාධුකාරයක් දෙනවා. එහෙනම් මම අකමැති දේ කන්න, ඒ මානසිකත්වය හදාගන්න, කමඨාන වඩන්න 马大的。 විශේෂ දානයක් ලැබිලා එනම හැමදාම කැමති දේව කාලා බීලා කැමති දේ වඩාගෙන මම බොහොම ලෝභයෙන් ලෝකේ ජීවත් වෙනා අකමැති දේවල් ලැබෙනකොට ද්වේෂය ඇති කරගන්න නැතුව වෛරය ඇති කරගන්න නැතුව අමනාපකමේ වචන කියන්නේ නැතුව මගේ සිත නිර්මලව පවත්වා ගන්න මට කමඨාණක් ලැබුණා එහෙනම් මේක පැණිකෝල් නෙමෙයි මේක පැණිකෝමඩු නෙමෙයි මේක පරිප්පු නෙමෙයි මේ හැමදේම මට හම්බෙච්ච කමඨාණ එහෙනම් මම ගොඩාක් කැමති දේ වළඳනකොට කොච්චර සන්තෝෂයෙන් වර්ධනද අන්න ඒ සන්තෝෂය ඒ මානසිකත්වය හදාගෙන බොහොම සාධකාරය කියලා සන්තෝෂයෙන් ගන්නවා අන්න අකමැති දේ දැක්කා දුක ඒක ධර්මානුකූලව දැක්කා කම්ප්‍රාණක් වශයෙන් නිරෝධ කරන ක්‍රමය දැක්කා වර්ධන තම මේක තමයි මන්නේ ලෝකේ කැමැතිම ව්‍යංජනය කැමැතිම දානේ අද මට අමුණා මේ ලෝකේ මම කැමැතිම දාන වේද කියලා බොහොම සන්තෝෂයෙන් වළඳලා ඒ හැමෝටම ආශිර්වාද කරලා බොහොම සන්තෝෂයෙන් මුකියට පිටත් වෙනයි නම් මේ විදිහට ධර්මානුකූලව දැකලා ධර්මානුකූලව නිදොස් කරන්න සිටිවිලි පාල කරලා ඒ සිටිවිලි වලින් ක්ලේශ ධර්මයන් නැති වෙන්න නොදී ඒක නිරෝධ කරලා නිමා වීම තමයි ධර්මානුපස්සනාවෙන් චතුරාර්ය සත්‍ය වඩන ක්‍රම වෙන්නේ. තවම අපිට තියෙන භාවනා පිළිබඳ. සන්නසමේ සියල්ල කර්මානුරූපීව නම් විඥාණයෙන් ඉදිරියට කර්ම සකස් වීමත් කර්මානුරූපීවමද නැහැ. භාග්‍යවත් වහන්සේ දේශනා කරනවා කර්මයේ සැකසෙන්න කාරණා කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් පංචශීල වලින් පාණාතිපාතා කැඩෙන්න කාරණා කීයක් මුල් වෙනවද? කාරණා පහක් මුල් වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ පිළිගන්නවානේ පංච භූත වලින් මේ ලෝකයේ හැම දෙයක්ම නිර්මාණය කියලා වෙලා තියෙන බව. එහෙනම් එක සීලයක් කැඩෙන්න කාරණා පහ මුල් වෙනවා නම් එහෙනම් චෛතසිකයක් නිර්මාණය වෙන්න කාරණා කීයක් මුල් වෙනවද? පහ මුල් වෙනවා. එතකොට චෛතසිකය නිර්මාණය වෙන්න කාරණා පහ මුල් වෙන්න ඕන නම් පළවෙනි කාරණාවෙන් අපි මේක අඳුනගෙන හතර කාරණා හතරක් නිරෝධ කෙරුවොත් දැන් ඒක කැඩෙනවද? එහෙනම් පංචශීල වලට කාරණා පහ සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙනම් හතරක් සම්පූර්ණ වෙලා නැහැ. එකයි සම්පූර්ණ කරලා සිතිවිල්ලක් විතරක් ඇවිල්ලා තියෙනවා ඒක එතන නිරෝධ වෙලා තියෙනවා පාණාති පාතාවල ආනිසංස ලැබෙනවද නැහැ ඇයි අපිට මේක මර්ධනය කරන්න පුළුවන්කම තියෙනවා එහෙනම් හැමදේම කර්මය කියලා සිතින් නිර්මාණය වෙන රාග සිතිවිලි ද්වේෂ සිතිවිලි ලෝභ සිතිවිලි හැමදේම කර්මානුරූපී නම් ඒක කවදාද දවසක කර්මානුරූපී නිරෝධ වෙනවා නම් බුද්ධත්වයට අවශ්‍ය නැහැ මේ ලෝකෙට ධර්මයක් අවශ්‍ය නැහැ මේ ලෝකෙට ඇයි නිවන් මාර්ගය දේශනා කරන්නේ එහෙනම් සමහර අවස්ථාවලදී අපට අවබෝධය නැති වෙනකොට द्वේෂයේ द्वේෂයේ බව හඳුනා ගන්න නැතුව ඒක වඩ වඩාත් පෝෂණය කිරීම නිසා द्वේෂසාගත චරිතයක් වෙලා සසරේ දීර්ඝ කාලෙම යන්න වෙනවා. එහෙනම් द्वේෂයක් ඇති වෙන්න හේතු මොකද්ද? බලාපොරොත්තුවයි ලෝභයයි. කෙනෙකුට මම විරුද්ධ වෙනවා. ඒ විරුද්ධ වෙන්නේ ඇයි? මට බලාපොරොත්තුවක් තියෙනවා. මෙයා නිසා මේ මේ දේවල් වෙලා තියෙනවා. ඒ දෙයට මම පරිගන්නවානේ. පරිගැනීමේ බලාපොරොත්තුව නිසා තමයි ද්වේෂය අටගත්තේ. ස්වාම පුරුෂය භාර්යාව පරිස්සම් කරනවා. මොකද පරිස්සම් කරන ලෝභය නිසා තවත් කෙනෙකුට මෙයා අයිති වෙන්න පුළුවන්. මෙයා මගෙන් ඈත් වෙන්න පුළුවන්. එහෙනම් භාණ්ඩය තවත් කෙනෙක් පරිස්සම් කරන්නේ කොහොම නිසාද? බලාපොරොත්තු ලෝභයක් තියෙන නිසා. එහෙනම් මේ ලෝකේ ද්වේෂයට කර්මපාක සම්බන්ධයි. ලෝභයට කර්මපාක සම්බන්ධයි. මෝහයට වෛරයට කර්මපාක සම්බන්ධයි. එහෙනම් චෛතසික පාක නිර්මාණය වෙලා තමයි ඒ එක්තරා ද්වේෂ සාගත, ලෝභ සාගත, මෝහ සාගත, වෛර සාගත කියන චෛතසිකයන් නිර්මාණය කරන්නේ. එහෙනම් තාපසයේ තම වාඩි වෙලා තමගේ සිත දිහා බලනකොට තමන්ට ඉතන කෙසෙල් කිරි දෙකක් විතර කෑවොත් හොඳයි. අද කෙසෙල් කිරි දෙක දෙක හම්බුනොත් හොඳයි කියලා චෛතසිකය පාලනවා. ඒ චෛතසිකයේ මොනවද මුල් වෙලා තියෙන්නේ? වැඩිපුර ගන්න ඕනේ කියන තණ්හාව. එහෙනම් ලෝභ සාගත චෛතසිකය, පළ පළතු වලට තියෙන රුචිය, එහෙනම් තමන් අනිත් අයට වඩා වැඩිපුර ගන්න ඕනේ කියන විශේෂ උවමනාව, දෙක දෙක අමුණ සන්තෝෂ වෙමින් කියන බලාපොරොත්තුව. එහෙනම් මේ වගේ චෛතසික ගොඩාක් නිර්මාණය වෙලා තමයි කෙසෙල් ගෙඩි දෙක කියන චෛතසිකේ නිර්මාණය වෙන්නේ. එහෙනම් චෛතසිකයේ කාණ්ඩ වලට බලලා ඒ ඒ කාණ්ඩ වලට නිර්මාණය වෙන්න ඉඩ නොදී ආරම්භක කාණ්ඩය තුළ මර්ධනය කරන්න පුළුවන් නම් නිරෝධ කරන්න පුළුවන් නම් ගොඩාක් කර්ම අවශ්‍ය කර්ම බවට නිර්මාණය වෙනවා. එතකොට සම්මනස දැන් කර්මයක් සකස් කරන්න කර්මයක් සකස් නොවෙන්න ඒ බලපාන සිහිය අවබෝධය ප්‍රඥාව ඒ අවබෝධයේ ධාරිතාව ප්‍රඥාවේ ධාරිතාව ඒ සියල්ල තීරණය වෙන්නේ කර්මානුරූපීව නෙමෙයි කර්මානුරූපීව ඔබ වහන්සේ අර 100 වඩනවා නම් 100 වඩන්නේ කර්මානුරූපීවනේ එතකොට මේ කර්මය මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන හයේ චක්ක ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, විඥාන ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, පොට්ටබ්බ ප්‍රසාදේ කියන මේ ප්‍රසාදය දැන්පත් වුණාම මේ කය මෙතන පිරිනුවම් පෑවේ නැත්නම් අපවත් වුණාම මේ විඥානයේ තව තැනකටකින් කලලයට ඇතුල් වෙලා එතන කයක් අරගෙන ඉපදුනාම ඒ විඥානයේ තියෙන tempත්වට අනුව තමයි ආයතන පහම් වෙන්නේ. ඒකට අනුව තමයි කාලයේ දීකේ දේශයේ කුලේ මම හම් වෙන්නේ. ඒ විදිහට තමයි එයාට හැමදේම පීඩානේ. එතකොට මේ විඥානයේ චක්පතුවට අනුව එයා ගොඩාක් සීයෙන් ඉන්නවා. සීයෙන් ඉන්නේ කර්මානුරූපී. ඇයි? එයාගේ කර්මය නිර්මාණය කරලා. එහෙනම් අපි ධර්මානුකූලව හැමදේම දකින්න කර්මය හදුවනම් ඒ කර්මයට අනුව පිළිනවම් පානත හැමදේම ධර්මානුකූල බලන්න පුළුවන්. ආගන්න පුළුවන්. අපි හැම දෙයක්ම භාවනා යෝගියව කටයුතු කළොත් ඉවසීමෙන් කටයුතු කළොත් ඒ කර්මය අදෙන්දලා නිර්මාණය කෙරුවොත් හැම භවයේ ඉවසිලිවත්ව ඉන්නවා අර සාන්තිවාදී ජාතකයේ අපේ සුමේද තාපසයා අතපය උතුම් කපාගෙන යනකොට බොහොම නිස්කලංක ආශිර්වාද කරගෙන හිටියා කිසිම ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ එහෙනම් අපට පුළුවන්කම තියෙනවා ලෝකෝත්තරව තථාගතයන් වහන්සේගේ ධර්මානුකූල ගොඩාක් ಗುಣධර්ම වලට. ಗುಣධර්ම කියන්නේ වෙන මොකක්ද නෙමෙයි. නිවන කතාලා කර්මය රැස් කරනවා. අපි ගෙයක් හදනකොට කඩුවල් ටික එකතු කරගෙන වැලි ටික එකතු කරගෙන පටන් ගන්න අපි දන්නවා කඩුවල් වැලි තුනට මදි සිමෙන්ති ඕනේ. එහෙනම් ඒක තුනක් මදි හදන්න දක්ෂය ඕනේ. එහෙනම් මේ හැම දෙයක්ම එකතු කරගෙන ගේ හදුවාම තමයි ගේ නිර්මාණය වෙන්නේ. එහෙනම් හරියට බෝධිය නිර්මාණය කරන්න සෝවාන් සකෘත්‍යාගාමි අනාගාමි නිර්මාණය කරන්න අපිට ඒකට අදාළ මෙවලක් ටික තමයි ಗುಣධර්ම. සිල් රකින්න ඕනේ, විනය රකින්න ඕනේ, භාවනා කරන්න ඕනේ, ඔක්කොම අත්හැරලා දන් දීලා ඉවර වෙන්න ඕනේ. එන සමාධිය වඩන්න ඕනේ, ප්‍රඥාව වඩන්න ඕනේ, මෛත්‍රිය වඩන්න ඕනේ, ඉවසීම වඩන්න ඕනේ. එහෙනම් මේ හැම දසපාරමිතාවක් තුළින්ම අපි මොනවද කරන්නේ? හරියට පොතේ අදාළ මෙවරන් ටික එකතු කරනවා. එහෙනම් දසපාරමිතා පුරන්න ඕනේ, 20 පාරමිතා, 30 පාරමිතා කියලා කියන්නේ ඒ ඒ නිර්මාණ වලට අදාළ පාරමී ගුණ ධර්ම ඔක්කොම කර්ම. හේතුව අර කර්මය ලැබෙන්න අරියත් බෝධියට පත් වුණා කියන කර්මය පරිසම් දෙන්න මේ කර්ම ඔක්කොම නිර්මාණය කරන්නේ. කර්මය විසින් තමයි කර්මය නිර්මාණය කරන්නේ කර්ම විසින්මයි කර්මය නිරෝධ කරන්නේ එතකොට සමහර දැන් කර්මයක් සකස් වීම කර්මයක් සකස් නොවීම බලපාන අවබෝධය අනවබෝධය කර්මය නම් විඥාණයෙන් සකස් වෙන කර්මය කර්මානුරූපීව නොවි කියලා ඉස්සෙල්ලා කියපු එක වැරදිනේ එතකොට කර්මය සකස් වෙන්නේ කර්මයෙන් කර්මය සකස් නොවන්නේ කර්මයෙන් දැන් මම කියනවා මේ කර්මයෙන් සකස් වෙන්නේ නැහැ කියලා. දැන්පත් වල කර්මයක් නෙමෙයි. කර්මෙන් සකස් වෙන්නේ නැහැ කියන එකක් කර්මෙන්නේ. දැන් මම නැගිටින් නැහැ කියලා කියන නැගිට්ටොත් කර්මයක් නැගිටින් නැහැ කියලා කියන. ඒතකොට ඉඳගෙන එක කර්මයක් නෙමෙයි. දැන් මම කියන මට මේ ධර්මය ඇයෙනවා මේක කර්මාන රූපී. ඒතකොට ඈත ඉන්න කෙනෙකුට කර්මය ඇයෙන්නේ නැහැ. ධර්මය ඇයෙන්නේ නැහැ. ඒතකොට කර්මයක් නැද්දට ධර්මය ඇයෙන්නේ නැහැ කියන කර්මයක් කියනවා. එතකොට යමක් නිර්මාණය වෙනවායි කියන එක අපි කියන මේක කර්මාන රූපී සැකසුනේ. එහෙනම් නිර්මාණය නොවීම කියන්නේ මොනවද? ඒක කර්මය. එහෙනම් කර්මානුරූපිය ඇති වෙනවා. මොකවත් ඇති වුණ නැහැ. ඒකට එතන කර්මයක් නැද්ද? තියෙනවා. මොකවත් ඇති වෙන්නේ නැහැ කියන කර්මයේ තියෙනවා. එහෙනම් අරූපාවචර බ්‍රහ්ම ලෝකේ මොකවත් නැහැ. ඇයි අරූප රූප නැහැ. අරූප මොකවත් නැහැ කියලා කියනවා. මොකවත් නැද්ද එකක් තියෙනවා. මොනවාද? රූපයක් නැහැ කියන රූපේ කියනවා. ඒ රූපේ නිසා තමයි ලෝකේ අරූපයක් කියලා හඳුන්වන්නේ. පෙට්ටියක් වල මොනවද තියෙන්නේ? මොකවත් නැහැ. ඉස් කියලා කියනවා. ඉස් කියන එක නැත්තම් ඒ පෙට්ටිය මාර කියන්නේ පායි. එහෙනම් මොකවත් නැහැ ඉස් කියලා කියන අර ඉස් තියෙන නිසා තමයි ඉස් කියලා කියන්නේ. එහෙනම් ඉස් භාවය තියෙනවා. අවකාශය තියෙනවා. එනිසානස ඉස්සරලාම විඥාණයෙන් කර්මයක් සකස් වීම කර්මානුරූපීවමද කියලා අහපු ප්‍රශ්නෙට සානාංශිකව කර්මානුරූපී නෙමෙයි කියලා. ඒකයි මම දෙවෙනි ප්‍රශ්නේදී මේ විදිහට අහුවේ. විඥාණයට කර්මයක් ඇදෙන්න විඥාණයම හේතුවක් නැහැ. හේතුව මේ විඥානික කර්ම හැදෙන බාහිර කුමාරසේ දේශනා කරන හිතලා හදාන්න ඕනේ. විදුණි යන්න කියලා අර නැද්ද? බීජ නියම කියලා අර නැද්ද? ඒතකොට ස්වභාව ධර්මයන් විසින් නිර්මාණය කරන සතරමා වෘත්තයන් නිර්මාණය වෙන්නේ නැද්ද? එන එක පාට රසා බලනවා. ඒක අපේ විඥානික මාර්ගකරණයක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මයන් විසින් ආපේක. අවව සැරයි ඉන්න බෑ. ඒක ස්වභාව ධර්මයන් ආපේක. එහෙනම් මේ බීජ වලින් අටකරණේවා, පිටර වලින් අටකරණේවා, ජඩජ සාපේ ඔක්කොම ඇති වෙන කර්ම දිහා බලනකොට ඒවට සිතක් බලපාල නැහැ. විඥාණයෙන් කර්මයක් සකස් කරලා නැහැ. නමුත් ඒ ඒ කර්ම දැන්පත් වෙලා තියෙන සතරමා භූතයන්ට අනුව නිර්මාණය වෙනවා. එදවල සංහස මම මගෙන් කර්මයක් සකස් වෙනවාද කර්මානුරූප මම මම කර්මයක් කරනවාද කර්මානුරූපව මගෙන් කර්මයක් සිද්ධ වෙනවාද මම කර්මයක් කරන්නේ කියලා හිතුවොත් මම විසින් කර්මයක් කරනවා. මම කර්මයක් කරන්නේ කර්ම මට සිද්ධ වෙනවා කිව්වොත් එයාට සාපේත කර්ම සිද්ධ වෙනවා. හේතුව මට පේනවා මම දැක්කා මට ඇහෙනවා මම ආගත්තා මට ඇඟෙනවා මට සිතෙනවා කියලා කිව්වම දැන් මම නිකන් මදලා තින්නේ දාර්ශනික මහරහතන් වහන්සේට අම වාසයට ඇහෙනවද ඔව් ඇහෙන බව මට දැනෙනවා මොනවද වුනේ ඒක මම දන්නේ පේනවද ඔව් මොනවද ඒක මම දන්නේ ඇයි උන්වහන්සේ බලන්නේ පේන බව දැනගන්නවා. ආදන්නේ හැබැයි ඇහෙන බව දැනගන්නවා. සිතන්නේ සිතන බව දැනගන්නවා. එහෙනම් බාහිර ලෝකයෙන් උන්වහන්සේට කර්ම හදන්නේ. ඒ නිසා ඒවා අවෝසි කර්ම. උන්වහන්සේ ඇදුවත් උන්වහන්සේ විසින් හදා ගන්න කර්මයක බවකාමී කර්ම. එහෙනම් මම බැලුවොත් මගේ කර්ම මට පේනවා කියලා කිව්වොත් ඒක බාහිර ලෝකේ කර්මයක්. ඒක මට අදාළ එකක් නෙමෙයි. මම අහගත්තයි කියලා කිව්වොත් මගේ කර්ම මට හැවුණා කියලා කිව්වොත් ඒක මගේ කර්මයක් නෙමෙයි. දැන් කුරුල්ලෝ කෑගහනවා. මට ඇයෙනවා. ඒක කර්ම නෙමෙයි. ආවල් කුරුල්ලා කෑගෙව මට ඇවුණා මම අඳුරනවා. ඒක ආවල් කුරුල්ලා කියලා කියනවා නම් මා විසින් ආගත්ත නිසා ඒක විශේෂ කර්මයක්. ඒක සනහනේ කර්මයේ ඵලයනේ. මම සනහන්නේ කර්මයක් සකස් වීමේ හේතුව බලපාන්නේ ඒ මුලින් කරපු කර්මයේ ඵලය නිසානේ. මුලින් කරපු කර්මය හේතුව වෙන්න පුළුවන්. ඒ හේතුව නිසා මේක ඵලෙ වෙන්න පුළුවන්. හැබැයි මේ ඵලෙ ඵලයක් වශයෙන් දැක්කේ නැත්නම් මේක මොකද්ද? හේතුව. දැන් ගෙඩියක් දුන්නාම කෙනෙකුට කන්න කියලා එයා ගෙඩිය ඵලයක් වශයෙන් දැක්කොත් එයා ඒක ආහාරයට ගන්නවා. ඒක හේතුවක් වශයෙන් දැක්කොත් එයා Taman දන්නවා. ඒක එයා දන්නවා මේකෙන් මේ ගහක් වෙනවා. එහෙනම් මේක ගාහ කරන්න. එහෙනම් එයා ඒක හේතුවක් වශයෙන් දැක්කාට ඵලයක් වශයෙන් දැක්කාද කියලා බලනකොට එයා දැකලා තියෙන හේතුවක් වශයෙන්. ඒ නිසා ඒක එයා පළ කරනවා. අරෙන් දැක්කේ ඵලයක් වශයෙන් ඒ නිසා ඒක එයා කාලා දානවා. එහෙනම් ඇයෙන දේ හේතුවක්ද ඵලයක්ද කියලා ඇහුවොත් මට සාපේක්ෂව මම කියනවා ඒක ඵලයක්. ඇයි? කලින් මේක කර්මයේ හේතුව හැදිලා තිබුණා. හේතුවට අනුව දැන් මේක මට ඇයෙනවා. එහෙනම් මම පුරුදු බව වල ඉඳගෙන තපස් වලට භාවනා කරන්න දැන් නැතුව කෑ ගන්න නැති. ඒ උන්වහන්සේලාට මේක කරදරයක් වෙන්නේ නැති. ඒ නිසා මම තපස් කරනකොට පිටින් බාහිර කුරුල්ල ඇවිල්ලා මට කෑ ගන්නවා. අර දීපු ඉන්සාව පීඩාව දැන් මට මේ කුරුල්ලන්ගෙන් ලැබෙනවා. මේක ඵලයක් කියලා හිතුවාම ඒක ඵලයක් වෙනවා. අනේ කුරුල්ලෝ කෑ ගන්නවා කුරුල්ලෝ කෑ ගන්න නිසා මට තරහ යන්න පුළුවන් කුරුල්ලෝ කෑ ගන්න නිසා භාවනා කරන්න පුළුවන් දැන් ඊළඟට එකක් ඇති වෙයි කියලා ඉතින් අපිට මේක හේතු වුණා ඇයි ඵලයක් කියලා මම වෙන එකක් පතන නිසා වෙන එකක් හිතන නිසා මේකෙන් වෙන ඵලයක් නිර්මාණය වෙන නිසා මේ ඵලය හේතුව බවට පත් වෙනවා හේතුව ඵලයේ වශයෙන් ඵලයේ හේතුව වශයෙන් මානු වෙවි පත් වෙන අවස්ථා අනන්තය අප්‍රමාණයි හේතුව සබ්බේ සංඛාර අනිත්‍ය අනදයක්ම හැමමෝතෙම අනිත්‍ය බවටපත් වෙන නිසා මේ කියන හේතුව තව ටිකකින් අනිත්‍ය වෙලා ඵලය වෙන්න පුළුවන්. ඒ ඵලය තව ටිකකින් ඵලයට අනිත්‍ය වෙලා හේතු වෙන්න පුළුවන්. ඵලය නිට්ටි වශයෙන් පවතින්නේ නැහැ. හේතුව නිට්ටි වශයෙන් පවතින්නේ දෙක වෙනස් වෙන සුළුයි. ඇයි පොළොව භ්‍රමණය වෙන නිසා මේ සෑම අංශුවක්ම භ්‍රමණය වෙන නිසා තප්පරෙන් තප්පරයට සෙනෙන් සෙනෙට හැම දෙයක්ම ජීර්ණය වෙන නිසා වයසට යන නිසා කිසිම දෙයක් ඒකාකාරීව පවතින්නේ නැහැ කිසිම දෙයක් එක විදිහට මේ ලෝකේ පවතිනවා කියන ධර්මතාවයක් නැහැ. ඒ නිසා භාග්‍යවත් වහන්සේ සබ්බේ සංඛාර අනිච්ච. හැම දෙයක්ම අනිත්‍යයි කියලා කියනවා. අනිත්‍ය නම් හේතුව නිට්ටය වෙන්න බෑ. එහෙනම් හේතුව නඩ ගන්න ඵලෙ නිට්ටය වෙන්නත් බෑ. ඵලෙ අනිත්‍ය වෙනකොට ඒක හේතුව වෙනවා. හේතුව අනිත්‍ය වෙනකොට ඒක ඵලෙ වෙනවා. තමාගේ ප්‍රඥාවට අනුව තමන් කොයි විදිහටද ඒක දකින්නේ ඒ ඒකට අනුව තමයි තීරණය වෙන්නේ මේක හේතුවද ඵලයද කියලා. ඉවර කරන්න ඕනේ නම් ඒක ඵලය වශයෙන් දැක්කම ඉවරයි. තවත් එකක් ඇයි ඇයි කියලා සැක හිතනවා නම් බලාපොරොත්තු වෙනවා නම් ඒක හේතු වෙලා තවත් කර්මයක් ඉදිරියට සැකසෙනවා. ඒ දකින ඥානය කර්මායද කර්මානුරූපීවද? ඔව්. ඒක පෙර බවවල අදාගත් හේතුව නිසා අටගත් ප්‍රඥාව. තථාගතයන් වහන්සේ බෝධිසත්ව කාලයේ ප්‍රඥාධික තථාගතයන් වහන්සේ බවට පත් වුණේ ප්‍රඥාව උන්වහන්සේ කර්මයක් වශයෙන් සකස් කළා. උන්වහන්සේගේ ඒ මාබෝසත් චරිතවල ගොඩාක් ප්‍රඥා වැඩි ඒ මේ මෞසත පඬිතුමාගේ චරිතයෙන් බැලුවාම උන්වහන්සේ ගොඩාක් ප්‍රඥාව පාරමිතාව වශයෙන් පුරුණා. ඒ කියන්නේ ප්‍රඥාව කර්මයක් වශයෙන් සකස් කරනවා. එහෙනම් ගොඩාක් කර්ම තියෙනකොට උන්වහන්සේට ප්‍රඥා කර්ම වැඩි. ඒ නිසා ප්‍රඥාවට ගෝචර වෙන ධර්මතාවයන් වැඩි. ඒ විදිහට අපට රාග කර්ම වැඩි පුරවනවා රාග වැඩි පුර වැඩුවාම හැමදේම රාගෙම වෙනවා. ද්වේෂ කර්ම වැඩිපුර අපි කැමති නම් ද්වේෂයේ වැඩිපුර කර්මයක් වශයෙන් සකස් කෙරුවාම හැමදේම තරහෙන් වෙනවා. එහෙනම් අපි කැමති කර්මය අපට ඕන විදිහට වඩා ගන්න පුළුවන්. ඒක ಗುಣධර්මයක් වශයෙන් වඩා ගන්න පුළුවන්.